බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. සාංගික දානයකදී බුද්ධ පූජාව වෙන කෙනෙක් අඩුවෙන් බෙදීම සම්බන්ධයෙන් මගේ හිතේ පසුතැවීම ඇතිවීම මගේ කුසලයට බාධාවත්ද? කුසලයටත් බාධාවක් වැරදි වැටහීමක් අනවශ්‍ය කාරණයක්. ඔක්කොම එතන තියෙනවා දැන් අනිත් කෙනා බුද්ධ පූජා බෙදන්නේ එයාගේ ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ ප්‍රමාණයෙන්නේ බුදුහාමුදුරුවෝ ජීවමානව නැහැනේ එතකොට නැති බුදුහාමුදුරන්ට අපි පූජා පවත්වන්නේ උන්වහන්සේට වළඳන්න නෙමෙයිනේ වහන්සේගේ ගුණය සිහි කරගෙන. එතකොට අපි ජීවමාන සංඥාවෙන් ඒක කරනවනේ ඒක අපේ කාර්යය. අනිත් කෙනා එයාගේ සංඥාවෙන් ඒක කරනවා ඒක එයාගේ කාර්යය. ඉතින් අපි ඒක බෙදනවා නම් අපි කැමති විදිහට බෙදලා අපේ ශ්‍රද්ධාව ප්‍රඥා මත ඒක කරනවා. අනිත් කෙනා නම් ඒක බෙදන්නේ. ඉතින් ඒකට අපි හිතනක් කරගන්න දෙයක් නැහැ. ඉතින් අපි අපි හැමෝම ගෙන ආපු දාණයෙන් නම් එයායේ පොඩ්ඩක් බෙදන්නේ. ඒ වෙලාවට අපිට හිත හදාගන්න බැරි නම් ඒ වෙලාවට ඉතින් කල්පනා කරන්න ඉතින් බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න කාලෙත් පිඬුසිඟා වැඩියා නම් එක්කෙනෙක් ඉතින් Tamanට කැමති ප්‍රමාණයනේ දෙන්නේ. හැමෝම එක ගානට දෙන්නේ නැහැ. ඉතින් එතකොට තවත් ගෙදරකින් තවත් ගෙදරකින් ඉතින් උන්වහන්සේට ඉතින් මේ මෙයා කැමති ප්‍රමාණය තමයි ඒ දෙන්නේ. ඉතින් අපිට ඒක හිතනරක් කරගන්න නැතුව අපිට මැදිහත් වෙලා ඒකට තව දාන ටිකක් එකතු කරන්න පුළුවන් නම් එහෙම එකතු කරාට කමන්නේ. මොකක්වත් බැරි නම් අපි ඒ වෙලාවට හිත හදා ගන්න ඕන ඒ යාගේ සද්ධාවේ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ පිළිසිඟා වැඩියා වුණත් ඔහම තමයි එක එකනා තම තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට තමයි දේවල් පූජා කරන්නේ. එක තැනකින්ම ඔක්කොම පාත්‍රය පිරෙන්න දානි පූජා කරනවම නෙමෙයි. එහෙමත් කරන තැන් තියෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව අඩු නම් තියෙන දේවල් අඩු නම් ඒ අය තමන්ගේ ශක්ති ප්‍රමාණය පූජා කරනවා. ඒ නිසා ඒවත් ඉබඳු කාරණා ගැන ඉද්දෝෂ කර ගැනීම වැඩකටම නැති දෙයක්. ඒක කුසල කුසලය නෙමෙයි. එතන අර નિවරදිව කරුණු අටහා නොගැනීම සහ අපේ ආකෘතියට අනුව සියලු දෙනා වැඩ කළ යුතුයි කියන දැඩි උපාදානය. ඒවෙන් තමයි හරියට කෝපය මතුවේ. කෝපය, ద్వේෂය මතුවෙන්නම අපි ආකෘති උපාදාන කරගෙන තියෙනවා. මම හිතන විදිහ තමයි හරි. ඒ විදිහට ඔක්කොම වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් අපිට තරහ එනවා. ඉතින් ඒ වගේ ඒක ඇති උනේ එතකොට අනිත් කෙනා පොඩ්ඩක් බෙදපු නිසා නෙමෙයි පාත්‍රය පිරෙන්න දාන බෙදන්න ඕන කියන ආකෘතියක් තමයි උපාදාන කරගෙන හිටපු නිසා. ඒ ආකෘතිය හොඳ වෙන්න පුළුවන්. හොඳ වුණාට සියලු දෙනා ඒ හොඳ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මස් මාංශ කන එකෙන් වලකින එක හොඳයි. නමුත් ඉතින් කොටි සිංහයෝ එහෙම කරන්නේ නැහැ සමහර මිනිස්සු එහෙම කරන්නේ නැහැ හාමුදුරුවෝ එහෙම කරන්නේ ඉතින් අපි එහෙම හිතනවා නම් ඒ තුළ අපි පිහිටනවා. අනිත් සියලු දෙනාට මඟ පෙන්වන්න පුළුවන්. හැබැයි හැමදෙනාම එහෙම කරන්නේ නැහැ. එතනදී අපිට හිත නරක කරගන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ.